විශ්ව මధుර විශ්ව මధుර සාර සංගීතංග ශ්‍රාවකයා කලවන්නේ නැත විසුද්ධ සීල නිවාසේ පූර්ණ මුළු ලොවම එක් කුජකයක අප විසින් කළේ අපේ අනන්‍යතා රැකගෙන වඩා රසවත් වඩා හරවත් දෑ හඳුනාගෙන එදා හදා ගැනීමයි සෑම මාසකම දෙවැනි සහ සිවැනිදා පෙරවරු 10ට 91.7 91.9 සංඛ්‍යා ඔස්සේ ලැබෙන සුදේශීය සේවයෙන් සකල ශ්‍රාවක ජනයා වෙත විශ්ව මధుර විශ්ව මధుර මම පුංචි කාලේ ඉඳලම ගීත ගයන්න හරිම ආසයි. නිතරම මගේ වැඩේ සිංහ කියන එක. මාර්තු මාස 12 වෙනිදා පෙරවරු 11ට ස්වදේශීය සේවයේ දී පිළිසඳර වැඩසටහනින් ඔබ හමුවන්නේ ගායන ශිල්පී ස්වර්ණලතා කවීශ්වර. ස්වර්ණදී කායමාන සූර්යහි 09 පසුවී විනාඩි 30යි දැන් වෙලාව ඔබෙක් වී සිටින්නේ සදේශීය සේවය සමග මෙතෙන් සිට ඔබට පිළිවන් රසාංජලි වැඩසටහනට සමන් දෙන්න. රසාංජලි සාහිත්‍ය සිනමාව වේදිකාව හා ලලිත කලාවන් පිළිබඳ සංකථනය රසාංජලි ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහ අධ්‍යනාංශයේ මහ ජයන්ත පයිබුවන් අපේ පසුගිය රසාංජලි වැඩසටහනෙන් අපේ ශ්‍රාවක හිතවතුන්ට මතක ඇති සාකච්ඡා කළ ශ්‍රී ලාංකික සංස්කෘතියේ අතීත බහුවිධ ස්වභාවය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ සාකච්ඡාව කළේ අපිට තවදුරටත් निराකරණය කරගත යුතු සාවද්‍ය අර්ථ නිරූපණ අර්ථ කතන සම්බන්ධයෙන් අප කොහොමද යුක්තිසහගත ලෙස ඒ කරුණු निराකරණය කරගන්නේ කියන අවශ්‍යතාව දැනගුණ නිසා අප මේ සාකච්ඡා මාලාව සඳහා ඇරයුම් කළා ශ්‍රී ජවර්ධන විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවේදන අධ්‍යයනශී අධ්‍යයනශී ප්‍රධාන මහාචාර්ය රත්නසිරි අරංගල මහතාට. අදත් සුපුරුදු පරිදි මේ වැඩසටහන සඳහා අපගේ ආරම්භ ලැබ එතුමා මැදිරියට පැමිණ සිටිනා. මම ඉතාම ඔබ සාදරයෙන් මහාචාර්ය රත්නසිරි අරංගල මහතා පිළිගන්නවා. අපේ පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළා ථේරවාද බුදුදහම ලංකාවේ සංස්කෘතියට අනුරූප ලෙස වර්ධනය වූ ආකාරය විශේෂයෙන්ම ඉන්දියාවේ පැවති බුදු සමය ලංකාව වලට පස්සේ මේ සංස්කෘතික පරිසරයට සමාජ පරිසරයට අනුරූප වන පරිදි කොහොමද ඒ ආගම සම්පූර්ණයෙන්ම ඒ සම්බන්ධ තියෙන ආධුනික වතාවත් සමග සංකලන වන ආකාරය. ඒ වගේම මහායාන ධම සම්බන්ධයෙන් පැවතිච්ච ස්වરૂප සහ විශේෂයෙන්ම ඒවා ලේඛනගත සාධකවලදී මහායාන ඇදහිලි විශ්වාස ඒවා පිළිබඳ තිබුණ නැතම් තොරතුරු ඓතිහාසික ලේඛනවල සඳහන් වන ආකාරය සහ ඒවා ථේරවාද සම්ප්‍රදායේ පවා ඒවා පිළිබඳ තොරතුරු සටහන් කරපු ආකාරය පිළිබඳවත් අපි සාකච්ඡාවට මුල් කළා. ඒ වගේම අපට දෘශ්‍යමාන සංස්කෘතික ස්මාර්ට් ෆෝන් කරන විටත් අපලටත් මේ පවතින හඳුනා ගන්නට පුළුවන්. දැන් විශේෂයෙන්ම අනුරාධපුරය කේන්ද්‍රයේ පවතින අතරේ ඒ කේන්ද්‍රෙන් පරිබාහිර ඌව පළාත, දකුණු පළාත මේ ආදී දුරබැහැර ප්‍රදේශවල ථේරවාදී බුදුදහමට එහා ගිය ස්මාරක රාශියක් විශේෂම මහායාන සම්ප්‍රදායට ස්මාරක රාශියක් මේ ප්‍රදේශවල අපිට දැක ගන්න පුළුවන් විශේෂයෙන්ම වැලිගම කුෂ්රාජගල ප්‍රතිමාව, බුදුරගල බෝසත් පිළිම, ඒ අතර මොනරාගල ප්‍රදේශයේ තවත් ස්ථාපිතව පවතින විශාල ප්‍රතිමා රාශියක් මේ ආදී සාධක කෙරෙහි අවධානය යොමු කරන විට අර ප්‍රමුඛ වුණු ආගමික ධාරාවට අමතරව තවත් ආගමික ධාරාවක් විශේෂම මහායාන සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව පැවති බවට අපිට සාධක දකින්න පුළුවන්. මේ කාරණේත් අපිට පැහැදිලි වන්නේ බහුවිධ ආගමික චින්තාවන්ට බහුවිධ සංස්කෘතික චින්තාවන්ට මේ රටෙහි ඉඩක් විවරව පැවති බව. මම කැමතියි අන්න එතන සිට අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට. ඔබ මේ සඳහන් කළ මේ බහුවිධ සංස්කෘතික චින්තාව පිළිබඳ මනා සාධක දිවෙන පුරා විසිරී පවතින පෞරාණික නෂ්ටාවශේෂ වලින් හෙළි වෙනවා. ඔබ සඳහන් අප පසුගිය සාකච්ඡාවේ අවධානයට යොමු කළේ මිහින්තලයේ ගිහින්තලේ මේ තේරවාදී බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයේ ප්‍රොටිල් වශයෙන් හැඳින්වෙන හැකි මිහින්තලය ක්‍රමයෙන් ඒ අවුරුදු 10ක පමණ කාලය ඇතුළත නිදිවෙනී සිදුණු ආගමික වෙනස් වීම ආගමික මුහුණුවර කියාපාමින් ඒ පිළිබඳ නෂ්ටාවශේෂ අපට ඉතිරි කොට ඇති ආකාරයයි. ඔබ සඳහන් කළ ආකාරයටම මේ මහායාන ඇදහිීම් සම්බන්ධ සාධක දිවෙණිය විදස්ථාන වලින් හමු වෙනවා. ඉතා වැදගත් ප්‍රතිමා නිර්මාණ දේශීය ප්‍රතිමා නිර්මාණ කලාව සම්බන්ධ අගනා නිර්මාණ හැටියට අගනා සාධක හැටියට මේ මහායාන ප්‍රතිමා අපේ අවධානයට යොමු වෙලා තිබෙනවා. එක ස්ථානයක් තමයි මේ ඔය මොනරාගල ආසන්නයේ තිබෙන බුදුරෝගල බුදුරෝගල යනුවෙන් ස්ථාන හඳුන්වන්නේ හි ප්‍රතිමා සම්දායක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව ඊළඟට ඒ ඒක විද්වතුන් මේ ප්‍රතිමාවල නිර්මාණ ලක්ෂණ සැලකමින් ඒවා එක් එක් බෝධිසත්වයන්ට ආරෝපණය කරන අක්ෂෞභ්‍යය නාද අවලෝකේශවනාතේ ආදී වශයෙන් අය හඳුනා ගන්න උත්සාහ කරනවා මංජුශ්‍රී බෝධිසත්වයන්ගේ පිළිම හැටියට මේ බෝධිසත්ව පිළිම අප කලින් සඳහන් කළ විදිහට නෙලා තිබෙන්නේ බොහෝ විට ඔවුන්ගේ භාර්යාවන් සම්බෝධිසත්ව ශක්තියෙන් හඳුන්වන දෙවඳුන රූපයන් සමග ඒ වගේම තවත් වැදගත් ස්ථානයක් ස්මාරකයක් වන්නේ මේ වැලිගම කුෂ්ඨරාජකල. ඒ කුෂ්ඨරාජකල සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද තිබෙනවා. නමුත් එහි ප්‍රතිමා නිර්මාණ ලක්ෂණ අනුව එය මහායාන බෝධිසත්ව පිළිමයක් බව හඳුනා ගන්නවා. ඒ බඳු තවත් ස්ථානයක් තමයි මොනරාගල සුප්‍රකට මාලිගාවල බුද්ධ ප්‍රතිමාව පිහිටා තිබෙන භූමියේම පිහිටා තිබෙන ඒ ඉතින්දලා මේ මේ කිලෝමීටරක් පමණ දුරින් පිහිටා තිබෙන තඹේගොඩ බෝසත් ප්‍රතිම බෝධම්බේගොඩ බෝසත් පිළිමය යනුවෙන් පැටියට බෝසත් වීමේ එය විශාල දැවන්ත බෝසත් ප්‍රතිමාවක්. ඒතර මේ ආකාරයෙන් මේ මේ විශේෂයෙන්ම දකුණු සහ ගිනිකොන ප්‍රදේශවල දිවෙන්නේ මේ මහායාන සම්ප්‍රදායේ වර්ධනය වීම සම්බන්ධ සාධක ඒකම අපිට සිතුල් පවෙන් හම්බ වෙන බෝධිසත්ව පිළිම ඈත දකුණු කෙළවරේ තිබෙන මේ මගුල් මහ විහාරයේ හම්බ වෙන බෝධිසත්ව පිළිම මේවා මේ ප්‍රතිමා නිර්මාණ හැටියට විශේෂ වැදගත්කමක් ගන්නවා ඒ වගේම ලංකාවේ ආගමික සිතරු බව ආගමික විචිත්තත්වයේ පිළිබඳ සාධක. මෙබඳු පිළිම හමුවන්නේ මේ පර්යන්තයෙන් පමණක් නෙවෙයි. ප්‍රධාන නගරයම අනුරාධපුරයෙන් පවා මෙම ස්මාරක ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරයෙන් තිබෙන ප්‍රතිමා නිර්මාණ වලට අමතරව තවත් ගොඩනැගිලි කිහිපයකින් මහායාන ස්මාරක විය හැකියි හඳුනාගෙන තිබෙනවා. විශේෂම අනුරාධපුර නකා විහාරය ළඟට අපේ ඉදිරි ප්‍රදේශයේ තිබෙන ධාරණීගරය ආදී ප්‍රධාන මේ ස්මාරක වලට අමතරව අප දන්නවා වේගිදී සහ ජේතවනේ දෙකම දීර්ඝ කාලයක් තිස්සේ මේ මහායාන සහ අනිකුත් මේ බුදු සමයේ විවිධ ශාඛාවන්හි ව්‍යාප්තියට අනුග්‍රහ සල්ස්පු ආකාරය සහ විශේෂයෙන් ඒවා විධිමත් හැදෑරීමට අවේගිරිය විශේෂයෙන්ම මේ භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැටියට මේ සම්බන්ධයෙන් ඉඩකට විවරව තිබුණු ආකාරය පිළිබඳ සාදක පිළිවෙනවා අනුරාධපුර මේ රුවන්වැලි සෑය මළුවේ තිබෙන ඇතම් ප්‍රතිමා පවා සමායත මිට රාජ ප්‍රතිමා හැටියට නම් කරන ප්‍රතිමා පවා ප්‍රතිමා ලක්ෂණ අනුව බෝධිසත්ව පිළිඹවයි මේ සම්බන්ධ විද්වතුන්ගේ අදහස. දැන් මම කැමති මහජාතකතුමගේ අවධානය තවත් කාරණයක් කෙරෙහි යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර රාජධානී සමය සහ ඒ ආසන්න වකවානුවේ තොරතුරු ගැන අපි සාකච්ඡා කරා. දැන් විශේෂයෙන්ම ඊට පස්සේ මේ අපේ සංස්කෘත ජීවී විචිත්‍රත්වය සඳහා පොළොන්නරු රාජධානී සමය වන විට විශේෂයෙන්ම Hindu සමය බලපෑමත් එක මේ මේ විචිත්‍රත්වය තවත් පුළුල් වෙනවා. ඔව්. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වගේම ගෘහ නිර්මාණ, චිත්‍ර කලාව ආදී හැම තැනකම යලිත් වතාවක් අපේ සංස්කෘතික ජීවිතය වර්ණවත් වෙනවා. විචිත්‍රවත් වෙනවා. තවත් ධාරාවක් විශේෂම ඉන්දුක මහද්වීපයේ ප්‍රධාන සංස්කෘතික ධාරාවේ තවත් කොටසක් උකට අපි නිර්ආවරණය වීමත් එක්ක. දැන් දිගින් දිගටම මේ මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් අපේ චින්තනමය මේ මේ මේ ලෝකයේ ඇතුලේ අපේ ස්ථාපිත වෙලා තියෙනවා යම්කිසි වෙනත් රූපයක්. වෙනත් ඒකාකෘතික තාවර වෙනත් මතයක් පිළිබඳ ඒ ඒ සෙවණැල්ලක් පතිත වෙනවා. නමුත් යථාර්ථයේ මහ පොළොවේ මේ කතා පුවත ගොඩනගන ආකාරය බලනකොට ඊට වඩා හත්පසින් වෙනස් සංස්කෘතික සංකලනයක් අපිට දකින්න පුළුවන්. මේ කොරණ රූප සමය කෙනෙකුට අපිට පැහැදිලිවම පේනවා එතන තිබුණු වෙන දේශපාලන ගනුදෙනුවක් මත ඒ සිද්ධ වුණු ආකාරයේ අනුරාධපුර යුගයේ මේ දේශපාලන ගනුදෙනුව පැහැදිලි නැහැ. ඒ මේ ඊට වඩා පුළුල් සමාජ සම්බන්ධතා ජාලයක් ඔස්සේ සිදුණු ගනුදෙනුව කිය හැකියි. මේ කාරණේ අපේ අවධානය යොමු කරන්න ඕන අපේ මේ මේ මෙබඳු මේ ලක්ෂණය මෙබඳු ලක්ෂණ සමයක් තුළ අප මේ සිංහල ලකුණ පොඳුනගන්නේ. දැන් අපේ මේ යන තේරවාද Hindu මේ සියල්ල මිශ්‍ර වුණු ස්වરૂපයක් මේ අපේ ආගමික භාවයේ හඳුනගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ සිංහල ලකුණ මේ තුල කොතෙක් දුරට නිරූපණය වෙනවද? අප අර ආරම්භයේදීම අපි අවධානය යොමු කළා මේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි දවසේ දිවෙනි සිද්ධ වෙච්ච මේ දැවැන්ත විපර්යාසය කෙරෙහි විශේෂම ආර්ථික කටයුතු වල වාරිතාක්ෂණය බිහිවීම සහ ඒ හා බැඳුණු ආර්ථික කටයුතු වල ප්‍රවර්ධන හේතු වෙන ඇති වුණු සමෘද්ධිය ඒ සමෘද්ධිය හේතුවෙන් මේ තිබුණු මේ අලුත් ඇති වුණු අලුත් සමාජ ජීවිතේ ඔබ එය දැක්ුවේ සීගිරිය. සීගිරිය ඇත්තම සංකේතයක්. අපි අදත් කියන්නේ තිසාවයි සීගිරියයි අපේ උරුමයයි. කියලා අපේ කවියෝ සාහිත්‍යකරුවෝ මේ සීගිරිය බොහොම විචිත්‍රවත් වර්ණනා කරනවා ඒ තරමට අපේ අනන්‍යතාව පිළිබිඹු කරන ලකුණක් බවටපත් වෙනවා මේ සීගිරියනොත් අපිට පේන්නේ මේ තියෙන මේ විචිත්‍රත්වය සංස්කෘතික සම්මිශ්‍රණය සීගිරිය කුමක්ද කියන එකට අපිට තාමත් නිශ්චිත පිළිතුරක් නැහැ අප දන්නේ නැහැ සීගිරිය මොකක්ද කියලා අපේ කියන හැම හැම ස්ථානයක්ම පෞරාණික ස්ථානයක්ම ආගමික වශයෙන් වැදගත්කමක් තියෙන ස්මාරක වලින් යුක්තයි. ඒ විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කරන කැණීම්වලදී අනාවරණය කරගැනීම වෙනුව විවිධ වකවානු දීර්ඝ ඉතිහාස වකවානුවක ආගමික මූලස්ථානයක සිට සිදුවුණු විකාශනයක් ප්‍රවිද්‍යාඥයන් අනවරයි. ඔව් ආරම්භයේදී දැන් අපේ මේ මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ දිවෙන්නේ ප්‍රධාන වශයෙන් මේ අලුතෙන් ඇතිවෙච්ච මේ හඳුන දුන ආගම නිසා ඇතිවෙච්ච වික්ෂු පරම්පරාවට වික්ෂුන්ට වාසස්ථාන ඉදිරිම ලෙන් ලෙන් ස්වාභාවික ගල්ලෙන් මේ ස්වාභාවික ගල්ලෙන් ඒ වෙන හිටි ආදිවාසීන් මෙන්න දැන් අපට ආදිවාසීන්ගේ සාධක හම්බෙන්නේ ගල්ලෙන් වලින් බඩන බෙලෙන කිව්වත් බෙලෙන කිව්වත් පාහින්ගල යනුවෙන් හඳුනන ස්ථානයේ තියෙන ලෙන උනන් මේ ගත්තාම මේවා ලෙන්. ලෙන් ස්ථාන ගණනාවක මෙබඳු ලෙන් හම්බ වෙනවා. මේ ලෙන් තමයි ඇත්තම වේගිමත් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයක් නොතිබුණේ සදා පහසුකම් නොතිබුණු සමයේ මේ ජනයා මේ සමූහ වශයෙන් මේ ලෙන් තමන්ගේ වාසස්ථාන කරගත්තා. පසු ඔවුන් මේ ලෙන අත්හැරලා පල්ලෙහාට ඇවිල්ලා ගොවිබිම් පිහිටවා ගන්නවා. අර ලෙනට ඔවුන්ගේ උරුමය තිබුණා. අලුත් ආගමාවට පස්සේ මේ Taman සන්තක මිලෙන් භික්ෂුන්ට පූජා කළා මේ මෙතන මේ සිද්ධ වුණු කාර්ය ධර්මය ඇටියට අපට හඳුනාගත හැකි. ඊගේ පරිශ්‍රයෙන් අපට හමු වෙනවා ලෙන් ගණන් කිහිපයක්ම ඒවා මුල් කාලීන බෞද්ධ භික්ෂුන්ගේ ආවාස ඇටියට භාවිත කළ බවට සාධක කියවෙනවා මේ එන්වල පියසේ කතරමුට පහලින් බ්‍රාහ්මණ අකුරෙන් කීතු සෙල්ලිපි දැකගත හැකි නිසා මේ සෙල්ලිපි ප්‍රාඥා කුසයිද සෙල්ලිපි අපි පොදුවේ නිගමනය කරන්නේ මේවා මුල් කාලයේ බෞද්ධ භික්ෂුන් සඳහා පිළියෙල කළ ආවාස හැටියට. ඉන් පසුව මේ ශ්‍රීගිරියේ අවදි කීපයකදී තවත් බෞද්ධ නෂ්ටාවශේෂ හමුවනවා බෝධිකරේක නටබුන් ආදී වශයෙන්. එසේ වුවත් මේ සියල්ලම වඩා අපට අද වැදගත් වන්නේ ශ්‍රීගිරිය අප හැමෝගේම ආකර්ෂණය දිනාගෙන තිබෙන හි ඇඳ තිබෙන විචිත්‍ර ස්ත්‍රී රූප හේතුවෙන්. එදා සීගිරි කවිය දැකු සඳහන් කරන ආකාරයට 500ක් වමන 500ක් අග්නන් යනුවෙන් දැක්වුවා. වර්ගගාමී නිහඬගේ ගමන බාධා කරා කියලා කියන්නේ මේ ශ්‍රී රූප අද මේ 20 ගණනක් ඉතුරු වෙලා තිබෙනවා. මේ ශ්‍රී රූප වල අරමුණ කුමක්ද? මේ වස්තු විශේෂ කොමඟද? සීගල චිත්‍රවල වස්තු විශේෂ කොමඟද? මේ කියන්නේ මෙය පහුගිය සියවසේ පවණකමේ දහම විශේෂයේ අගභාගයේ පටන් අපේ ඉතිහාසඥයන්, කලාවිචාරකයන්, පුරාවිද්‍යාඥයන් මේ මේ ආදී පිරිස්වල අවධානයට මේ විවාදයට පාත්‍ර වුණු මාතෘකාවක්. තවමත් අප නිශ්චිත හඳුනන්නේ නැහැ. මේ සම්බන්ධව තව වැදගත් අර්ථකථනයක් ඉදිරිපත් කරන මාචාර්ය සෙන්රත් පරණිතන් එතුමාගේ සුප්‍රකට ලිපියක් තිබෙනවා සීගිරිය දේවරජිකුගේ වාසභවනයේ මෙයින් වන ඉලිපින් විසින් 1951 දී පළ කරන්නේ රාජ්‍ය ආසියාතික සංගමේ සංග්‍රහයේ සීගිරියේ අවෝඩ් ඔපබෝඩ් කින් කියලා. මේ ලේඛනයේදී පණිතර මහතා උත්සාහ කරනවා සීගිරිය හඳුනාගන්න සංස්කෘත සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන් දැක්වෙන සාධක අනුසාරයෙන් සහ අනිත් පැත්තෙන් කලාපයේ ඈත පෙරදිග ඉන්දුනීසියාව කාම්බෝජිය වැනි ප්‍රදේශවල තිබෙන ස්මාරක ආශ්‍රයෙන් එතුමා මේ හඳුනාගන්නේ මේ ආගමික දේශපාලන මතවාදයක් මත පිහිටා ඉදිකල ස්මාරකයක් නැත්නම් ඉදිකල නිර්මාණයක් හැටියට. එතුමා කාශ්‍යප සම්බන්ධයෙන් මහවංශයේ තියෙන වාර්තාවෙත් තියෙන්නේ කාශ්‍යප සීගිරියේ ආලක මන්දාවේ කුවේරයා වගේ වාසය කළා කියන කාරණේ. බොහෝ දෙනා සලකන්නේ මේ හුදු කාව්‍යෝක්තියක් හැටියට සීගිරියේ තිබුණු සංස්කෘත පස්සේ සංස්කෘතයේ භුක්ති විහාරය පිළිබඳ කාව්‍යෝක්තිය වශයෙන් පමණයි බෝධිනස් කරන්නේ. නමුත් මහජන පරිමිතන්න මීට සමාන යෙදුම් මේ කුවේර අල්කමන්දා උපමාව තිබෙන තව ස්ථාන කීපයක් වංශ කතාවෙන් ඉතින් ඉදිරිපත් කරනවා තුමා දක්වන එක එකක් තමයි මේ යාපහු ඉදිරිම සම්බන්ධයෙන් තිබෙන මේ වார்த்தාවෙන් මෙතන මේ ආලකමන්දා ප්‍රකාශය කුවේරාලක මන්දා ප්‍රකාශය තිබෙනවා. මේ අපපොසී ඉරියත් වාස්තුත්‍යාත්මක වශයෙන් බැලූ බැලමට සමාන ලක්ෂණ තිබෙනවා. මේ සමාන ලක්ෂණ පදනම් කරගැනීමෙන් එතුමා පැහැදිලි කරනවා එතුමා තර්ක කරනවා සීගිරිය එදා තිබුණු මේ කලාපයේ පැවතුණු පර්වත රාජ්‍ය සංකල්පය මත බිහි වුණු නිර්මාණයක් ආශිපර අවශ්‍ය වුණා පර්වත මස්තකයේ රාජයෙකු වගේ ඉන්න ඒ පර්වත මුදුනේ ඉන්නේ කුවේර බවයි සංස්කෘත සාහිත්‍ය සඳහන් වෙන්නේ මේ කුවේරගේ ආලක මන්දාව සහ ඒවට පරිසරය මේ නිරූපණය කළායේ ඒ වගේම මේ ආලක මන්දාව අවට මේ කුවේර වංශ බොහොමයි අවට විදුලි බලාකුළු කැවසීගෙන තිබෙනවා මේ සීගිරි චිත්‍රවලින් නිරූපණය වන්නේ ඒ විදුලි බලාකුළු විජ්ජුලතා සහ මේඝලතා බව පරමිතාන සඳහන් කළා. පරිත්‍යාගයන්ගේ මේ මතය බොහෝ දෙනෙකුගේ අභියෝගයට වීතිණ්ඩ ලක් වුණත් කිසිවෙකුට එය මුළුමනින්ම ඛණ්ඩනය කිරීමට තවමත් කියලා නැහැ. මේ මූලික ප්‍රවාද ඉදිරිපත් කරලා දැන් දශක 7කට ආසන්න කාලයක් ගෙවි කියද්දි තවමත් මේ ප්‍රවාදයේ ඛණ්ඩනය කරන්න බැරි වුණා. මෙන්න මේක ඉතින් වැදගත් දෙයක් අපේ තියෙන මේ සංස්කෘතිය. අපිට සිංහලයේදී අපි ඉන්දියානු බලපෑම පමණක් නෙවෙයි අපේ අවධානයට යොමු විය යුත්තේ මේ ඈත පෙරදිග මේ කලාපීය බලපෑම කෙටෙක් දුරට විශේෂම පස්වෙනි සතරවර්ෂයේ මේ සිදුවුණු සමාජ සංස්කෘතික විපරිණාමය සහ ඒ ක්‍රියාකාරකම් වලින් කෙටෙක් දුරට නිරූපණය වෙන විශේෂ කරන විවිධ සාහිත්‍යක මූලාශ්‍රවලදී විශේෂම ජාවාස මාත්‍රා වැනි ඒ කලාපවල දක්වා විවිධ සංස්කෘතික උරුමයන් පිළිබඳව මම හිතන මහාචාර්ය පරණවිතාන මේ කරුණු සාකච්ඡා කරන කලා ඉතිහාසයේදීත් මම හිතන්නේ අපි ඔබ කිව්වා වගේම දැන් දශක 7කට පස්සෙත් අපි ඇත්ත වශයෙන්ම ඒ කලාපීය වශයෙන් විහිදුණු සංස්කෘතික මුල් සම්බන්ධයෙන් අපි දක්වන අවධානය ප්‍රමාණවත් නැහැ කියන එක අපිට ඔස්සේ මේ ඒක අභාග්‍යයක් තිබෙන්නේ පරණතාන පඬිතුමා අවසාන කාලේ ඉදිරිපත් කරපු ඇතම් මත විදුගුන්ගේ පිළිගැනීමට ලක්ුණේ නැහැ ඒක හේතුනේ තුමා කිසිවෙකුට හඳුනාගත නොහැකි කියවාගත නොහැකි ඉන්ටලීනිය යනුවෙන් හඳුන්වපු නැත්නම් අන්තරාලීන යනුවෙන් කර කර ලේඛන විශේෂය ලේඛන විශේෂයක් පදනම් කරගෙන මේ ඒකන සාධක මතය තුමා මේ කරුණ ඉදිරිපත් කිරීම. එසේ නොවන්නට මගේ බොහොම මේ තාර්කික භාවය මේ ඉදිරිපත් කිරීමේදී සහ තාර්කික භාවය වගේම විවිධ මූලාශ්‍රයන් ඔබට කිසියම් කරුණක් අහුරු කරන්න මේ සංස්කෘත සාහිත්‍යයෙන් හෝ පාලි සාහිත්‍යයෙන් නැත්නම් එතුමාට වෙනත් විදිහක ජන සම්ප්‍රදායකින් හෝ ප්‍රතිමා නිර්මාණ හෝ ඒ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ආශ්‍රයෙන් සාධක ගෙනහැර පෑමට හැකි වෙනවා. විශේෂයෙන්ම මෙතනදී තව කාරණයක් සිහිපත් වෙනවා. දැන් පොල්ලත්තේ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ වගේම ජානකීහරණය සම්බන්ධයෙන් ඒ පිටපත් ලියම් පිළිබිච්ච කලාපය ගැන අපි අවධානය යොමු කරනවා නම් මහාචාර්ය පරණවිතානයේ සඳහන් කරන භූගෝලීය කලාපය පුරා මේ මේ මේ මේ කෘතිවල පිටපත් දැන් ඒ සීහලවත් මේවා ඒ ඒවයි පිටපත් මුළු කලාපීය වශයෙන් සංකරණය දී තිබෙන ඥානකීහරණය. ඒත් ලංකාව සහ මේ කලාපීය වශයෙන් තිබුණු සංස්කෘතික හෝමාරෝ පිළිබඳ සාධක පරණවිතාන මහාචාර්යවරයා කියන අන්තරාලීන ශිලාලිපි සාධකයේ කෙසේ වෙතත් අර මේවයි පිටපත් සංකරණය දී තිබීම ආකාරයෙන්ම අපිට යම් විදිහකට මේ මතයම යලිත් තහවුරු වෙනව නේද? ඔව් ඇත්තටම මේ ඒකම මේ සඳහන් කරන්නේ කිසියම් විදිහක පොදු සංස්කෘතික සම්බන්ධකම් මේ කලාපයේ ඔස්සේ පැතිරුණා. එදා මේ මේ පර්වත රාජ සංකල්පය පෙකුණක් මේ කාම්බෝජියතුම ගන්න නිදර්ශන කාම්බෝජිය තිබෙන තම අසුද්ධාත්මක නිර්මාණ. ඒ නිර්මාණ සමග මේවා තිබෙන සමානත්වය තමයි පදනම් කරගන්නේ. ඒ ඒ මෙතෙන්දී අපිට ඇත්තටම අපි මේ මේක තේරුම් ගන්න මේ දිවිනි පිහිටීමත් එක්ක විවිධ ප්‍රදේශ සමග සිද්ධ වුණු ගනුදෙනු ඒවා එක පැත්තෙන් රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු අනිත් පැත්තෙන් වෙළඳ ගනුදෙනු ඒකම තවත් විදිහකින් අපේ මේ සංස්කෘතික මුහුණට සැකසෙන බලපාන යුද්ධ සහ ආක්‍රමණ මේ හේතුවෙන් විවිධ සංස්කෘතික සම්පර්කයන්ට සංස්කෘතික සංස්පර්ශයන්ට මේ දිවෙන් ලක් වෙනවා ඒ සියල්ලම අපේ මේ සංස්කෘතික ජීවිතයේ නිරූපණය පොළොන්නරුව අපේ හින්දු සංස්කෘතිය සමග සම්බන්ධ වෙන වෙනස් විදිහේ වෙනස් මානකින් සාකච්ඡා කළ යුතු තවත් සංකීර්ණ තත්ත්වයක් යන සඳහන් කළ කාරණේ අපි ප්‍රධානී ලක්කරු ඔව් ඇත්තටම මෙතනදී අපිට ඒ අවධානය යොමු කළ යුත්තේ මේ පොළොන්නරුවේ තිබෙන ස්මාරක ඍජුවම අපට හඳුනා ගන්න පුළුවන් එදා අපේ රජවරුන් Tamanගේ දේශපාලන ආධිපත්‍ය බලාධිපත්‍ය පවත්වා ගැනීම සඳහා දකුණු ඉන්දියාවත් එක්ක විවාහ සම්බන්ධතා පවත්වාගෙන ගියා. ඒ හේතුවෙන් ඔවුන්ට මේ මේ ආපු මේ විසෝවරුන් රජවරුන් බෞද්ධ වුණාට ඔවුන්ගේ විසෝවරුන් Hindu ලබ්ධිකයන් ඒ හේතුවෙන් මේ Hindu ස්මාරක පොළොන්නරු රාජධානී පුරා පොළොන්නරු නගරය පුරා ඉදිකළ බව. ඒකෙවත් මේ මේ ස්මාරක වලට අමතරව මේ වකවානුවේ සිට ඒ ආසන්නයේ ලියන සාහිත්‍යය යම් කිසි විදිහක සංස්කෘත සාහිත්‍ය සමග තියෙන නැඹුර දැන් අපි දැක්කොත් එලුතනස් ලකුණේ තියෙන නිදසුන් පාට සීගිරිගී එතනින් සිට කෞසලමුණ දක්වා ලියන ඒ කාව්‍යාවලිය මේවා තියෙන අමිශ්‍ර කෙලවහරක්. නමුත් ඊට පස්සේදී කාව්‍යග්‍රන්ථ වගේම විශේෂයෙන්ම ගද්‍ය සාහිත්‍යයේ වෙන විවිධ රචනා රීති, භාෂා රීති, ඒ වගේම වාක්කෝෂය මේ හැම තැනකදීම සංස්කෘත භාෂාව සමග තියෙන මේ ඇසුර ඒ සම්බන්ධතාවයත් අපිට මේ වකවානුවේදී ඉස්මතු වෙ පෙනෙනවානේ. ඒ ඒ සංස්කෘත භාෂාව පිළිබඳ ඇසුර අපේ හඳුනාගත යුත්තේ මේ මේ මේ කලාපයේ තිබුණු ප්‍රධාන භාෂාව. දැන් අද වර්තමානයේ ඒක ආගමේ භාෂාවට වඩා ලෞකික භාෂාවක් වශයෙන් අපමතක නොකළ යුතුයි මේ සංස්කෘතයේ මේ ආගමික භාෂාව වෙන්නේ Hindu නියමිතයෙන් මහායාන බෞද්ධ සම්ප්‍රදායයෙන් සංස්කෘත ස්වරූපය මහායාන බෞද්ධ සංස්කෘතිය යනුවෙන් හඳුන්වන නැත්නම් හයිබ්‍රිඩ් බුද්ධ සංස්කෘත කියලා විද්වතුන් හඳුන්වන සංස්කෘත ව්‍යවහාරය ගොඩනගෙනවා මේ බෞද්ධ ගැනීම පදනම් කරගැනීමෙන් බෞද්ධ ගැනීම ප්‍රචලිත කිරීම සඳහා අලුත් භාෂා ස්වරූපයක් මහායාන භික්ෂුන් සකස් කරගන්නවා පාලි ඉක්මවීම. ඊට අමතරව විශේෂම ලෞකික විෂයන් සම්බන්ධයෙන් වෛද්‍ය ශාස්ත්‍රය, කාම ශාස්ත්‍රය, අර්ථ ශාස්ත්‍රය, කාම සූත්‍රය මේ හැම ශාස්ත්‍රයක් සම්බන්ධයෙන්ම මේකේ මාධ්‍ය වලට පත් වෙනවා. මෙතන මේ මේ භාෂා මෙතන තියෙන්නේ මේ අර ආගමික හෝ වෙනස් සීමාවකින් තොරව භාෂා මාධ්‍යයක් හැටියට ශාස්ත්‍ර ගවේෂණය සඳහා වෙන භාෂා මාධ්‍යයක් හැටියට මේ සඳහා වැදගත් නිදර්ශනයක් අපිට හම්බ වෙනවා අපේ ඉතිරිලා තියෙන පැරණිම පොත්පත් කිහිපය අතුරින් එකක් වන සීබස් අතරේ. සිවස්සකර රචනාවෙන්නේ සංස්කෘත පද්‍ය ග්‍රන්ථයක අනුවාදයක් හැටියට දන්දීන්ගේ කාව්‍යදර්ශයේ අනුවාදික ස්වරූපයෙන් සලමයන් සෙන් රජතුමා එතකොට පළමුණු සේන හෝ තුන්වන සේන හෝ විය හැකියි සැලකෙනවා මේ රජතුමා. එතුමා මේ කෘතිය මේ අනුවාද කරනවා. මේ කෘතියේදී තුමා කියනවා මේ මේ මේ කෘතිය සම්පාදනය කිරීමේ අරමුණ තුමා සඳහන් කරනවා දෙරෙස්වස් කියම් පෙරගත් සකේ විනිදු වූ නොදත නොදත දෙව්බස් සිය කවුලක් නෙමෙයි දෙස්. මෙතන මේ මේ දෙරස්වස් රාශි දෙකක් කණ්ඩායම දෙකක් සඳහන් වෙනවා. කණ්ඩායම දෙකක් සඳහන් කියනවා පෙරගත් සතුන් දූ නොදත අපට කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳව දැන් සියවස් සැකරේ වස්තු විශේෂ වන මේ අලංකාර ශාස්ත්‍රය පිළිබඳ පෙරගත් මේ පුරග්‍රන්ථ පුරග්‍රන්ථ පුරාජනණු ග්‍රන්ථ තිබිලා තියෙනවා. අප දන්නේ නැහැ ඒවා කිසියම් හේතු නිසා දැන් මෙතන ස්වාභාවික හේතු හෝ නැත්නම් රජවරුන්ගේ සාභික්ෂුන්ගේ මෙලියත් නිසා හෝ මේවා අපෙන් විය වුණා සදාටම. පෙරගත් සතුන් දුණු දත මේවා සංක්ෂේපයෙන් හෝ දන්නේ නැති පිරිස වගේම නොදත දෙව්බස්. දිව්‍ය භාෂාව දන්න අය. මේ දිව්‍ය භාෂාව වෙනුවෙන් සංස්කෘත භාෂාව. ඉතින් සංස්කෘත සංස්කෘත භාෂා ඥානය පාණ්ඩිත්‍ය සරකුණ හැටියට පිළිගැනුණු බව මේ පාඩයෙන් අපිට හිලි වෙනවා. අනිත් එකෙන් මේ අපිට අදතුරු මේ පොළොන්නරු යුගයේ ප්‍රධාන ලේඛකයන් සියලු දෙනාම සංස්කෘත සාහිත්‍ය මැනවින් අහදාළ බව සහ ඒ පිළිබඳ පරිචයක් ඔවුන් සතු බව අපට ඒ සාහිත්‍ය ප්‍රති පරිහරණයේදී පැහැදිලි වෙන කරුණක්. ඒතර මේ සිබස් නගරෙන් කියවෙන මේ මේ මේ මේ සංස්කෘත භාෂාව බලපෑම වගේම අනිත් පැත්තේ අපිට තව වැදගත් කාරණයක් මතුවෙනවා මේ අපේ මේ දිවයින දිවයිනේ උගතුන් සාහිත්‍යකරුවන් මේ අය මේ ඒක භාෂක නොවේ මොවුන් බහුභාෂිකයි අපේ තිබුණු මේ අපේ බහුභාෂික తත්වය අද අපි බොහෝ සෙයින් අගය කරනවා මේ බහුභාෂිකත්වය නැත්නම් මේ ඕම් කරමින් ද්විභාෂිකත්වය පැහැදිලිවම සිංහල උගතුන් එදා සිංහලයට අමතරව පාලි සංස්කෘත දෙබසෙහිම ප්‍රවීණයන් බව අපිට මේ සාධකවලින් නිගමනය කරන්න පුළුවන්. අනිත් අතින් මේ සම්ප්‍රදාය දිගටම පවතගෙන යනවා. අපේ ග්‍රන්ථ සම්පාදනය වෙන්නේ අමාවතුර ලියවෙන්නේ සද්ධර්මතාවලිය ලියවෙන්නේ මේ දේවල් අර අර පාලියෙන් හෝ වෙනත් භාෂාවකින් තිබෙන දේවල් ග්‍රහණය කරගන්න බැරි පිරිස් සඳහා ඒ පිරිස් ඉලක්ක කරගෙන මේ ග්‍රන්ථ සම්පාදනය වෙනවා. මේ අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ අවසානයේ දක්වාම මේ බහුභාෂක තත්වයට තිබුණු ගරු කිරීම සහ ඒ බහුභාෂිකත්වයේ වටිනාකම පිළිබඳ අවධානය යොමු වෙනවා. ඒ නිසා තමයි මේ සුභාෂිතයේදී අලිගන්න මුකේට පරිතමක් කියන්නේ දෙමළ සකු මගද නොහසල සතට දද මේ කල වෙනකොට සංස්කෘත පාලි දෙක වගේම දෙමළ භාෂාවට ඒ තත්ත්වෙපත් වෙනවා. දෙමළය මේ කලාපයේ වැදගත් සාහිත්‍යික භාෂාවක් හැටියට වර්ධනය වෙලා තිබුණා. හොඳ උගතෙක් පඬිවරයෙක් වෙන්න නම් මේ භාෂා කිහිපෙම ප්‍රචලිත දැනුමක් පුළුල් දැනුමක් තිබීම අවශ්‍යයි. සිංහලේ පමණක් තිබීම ප්‍රමාණවත් නෑ. Tamange සාහිත්‍ය මාර්ගයේ, රචනා මාර්ගයේ, වර්ණනා මාර්ගයේ සකස් කර ගැනීම හැකි මේ විවිධ භාෂාවලින් නිම වුණු සාහිත්‍ය පරිහරණයෙන් බව ඉදා උගතුන් දැන හිටියා. ඔව් මම හිතන අපේ සාකච්ඡාවේදී අපි තවත් බොහොම වැදගත් කරුණකට ප්‍රවේශ වෙන්න හැකියාව ලැබුණා. ආගමික ව්‍යවහාරයන් වගේම විවිධ භාෂා සම්ප්‍රදායන් පිළිබඳ ඇති පරිචය නිපුණත්වය සංස්කෘතික ජීවිතයේ විචිත්‍රත්වය සංස්කෘතික සම්ප්‍රදායන් විචිත්‍ර සංස්කෘතික සම්ප්‍රදායන් ස්ථාපනයේ මෙහිලා කවරාකාරයට බලපාන්නේද යන කාරණය විශේෂයෙන්ම පාලි සංස්කෘත භාෂා වලට අමතරව පසුව දෙමළ භාෂාව පිළිබඳ සමග තිබුණු බලපෑම දැන් මේ පිළිබඳ විවිධ විශේෂම කෝට්ටේ යුගයෙන් පසු ගම්පල යුගය දක්වා ඒ පැවති චිත්තයන් ස්මාරක මේවා පිළිබඳ විශාල සාකච්ඡාවක් ශාස්ත්‍රීය වශයෙන් සිදු වී තිබෙනවා. ඒ වගේම බහුභාෂිකත්වය භාෂා කිහිපයක ඇති පරිචය හැකියාව ආඩ්‍ය සංස්කෘතියක් නිර්මාණය වීමට පොකසත් සංස්කෘතිය නිර්මාණය වීමට බලපාපු ආකාරයේ වෙන ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරා විශේෂයෙන් මේ සාකච්ඡා වඩා අර්ථවත් වන්නේ එක් භාෂාවක් ප්‍රමුඛ වූ කල එක් බසක් පමණයි යනුවෙන් ඒ සංස්කෘතික සංඥාවක් බවට පත් වෙනකොට ඒ රටක චින්තනයේ ප්‍රධාන යම්කිසි කේන්ද්‍රයක් බවට පත් වෙනකොට ඒ දේශපාලන මාත්‍යයක් හෝ එහෙමනම් දේශපාලන කතිකාවේ ඒ ප්‍රමුඛ වෙන විට සමාජ දේහයේ පුපුරායම් ඇතිවීමට මේ කියන කාරණා සිදුවීමේදී අතීතයෙන් අපට ලබාගත ආලෝකයේ කවරාකාරද වැනි කරුණු රාශියක් සම්බන්ධයෙන් යලිත් අපේ ශ්‍රාවකයන්ට හිතා බැලීමට දොරටු කීපයක් ඉවර කිරීමට මේ සාකච්ඡාව සමත් වේවියයි අප විශ්වාස කරනවා. කෙසේ වෙතත් අපට රසායනික වැඩසටහන සඳහා ලැබී ඇති කාලය සීමා වන නිසා මේ සාකච්ඡාව මෙතනකින් නතර කිරීමට සිදු වෙනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශ ප්‍රදාන විශේෂ මහාචාර්ය රත්නසිරි අරංගල මහතාට තමගේ වටිනා කාලය කැපකොට අපේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් රසායනිකලී සංකතනය පිළිබඳව ඔබේ අදහස් යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසායනිකලී නිෂ්පාදක සදේශිතු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසායනිකලී නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසායනිකලී ඉදිරිපත් කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ. නිෂ්පාදක රාජිත දිසානායක. වන්දි දුලි දේවයේ මේ